ඒකයි අපට මේ අද මේ විශේෂයෙන්ම අද මේ 2015 වෙනකොට තියෙන தত্ত্বය පිළිබඳ විග්‍රහ කරනවා කරන්න තියෙන්නේ. ඉතින් කෙනෙකුෙන් අහන්න පුළුවන් ඒක නිසා මොකටදයි මෙච්චර මේ අනිත්‍ය වශයෙන් බලන්න ඕන නම් සීලය අදි සීලයක් කරගන්නේ? මොකටද මේ අනිත්‍ය වශයෙන් බලන්න ඕන නම් මේ සූතමේ ඥානෙ වඩා වර්ධනය කරගන්නේ? මොකටද මේ සාකච්ඡා කර කර මේක පිළිසිඳින්නේ? මොකටදයි මේ සමතේ වඩන්නේ කියලා. ඔය හතර නිකේරුවා නම් අපි කරන හරියක් කරන්න පාව. ඔය හතර කරන්නේ නැත්නම් හැම වෙලාවෙම බොහෝ විට කර්මපත රැස් කරනවා. ඒ නිසා ඒ විනෝඩ බුදුහාමුදුර අපිට කියලා තියෙනවා ඔය ඔය කොම මේ නරක වැඩ ටික අයින් කරලා සීලේ රැකපන්. බණක් අහපන්, ධර්ම සාකච්ඡා කරපන්, සමතේ කරපන්. ඒකල දැනගනින් ඔය මේ gedara giniyanta සුරු එක දාලා ඇඟේ කර ගහගෙන ඉන්න හරි කරඬුක දාලා දැම්පත් කරවන්න නෙවෙයි ඒවා එකතු කරන්නේ. ඕකත් අනිත්‍යයි කියලා. එහෙමනම් එහෙමනම් ඒ ශීලය සුතය සාකච්ඡාව සහ සමතය අනිච්ච දුක අනාත්මයි නම් ඒ සීලයක් නැතුව සුත සාකච්ඡානෝගහිත නැතුව සමතයක් නැතුව අපි මෙතෙක් ගත කරපු ජීවිතය පිළිබඳව තියෙන දුක්ඛ ස්වභාවයේ කෙතේ මැනලා කියන්නේ. ඒක ගැන කතා කරන දෙයක් නෑ. ඒක හොදලා ගන්න දෙයක් නෑ. ඒ නිසා ඒක ඉවත් කරන්න අපි හැබැයි ටික වෙනස් කරන්න අපි කියනවා මේ ආර්ය ගුණ අතහැරෙන්න අපි අලුතෙන් සීලයක් දීලා අලුතෙන් සුතයක් දීලා අලුතෙන් සකච්ඡාවක් දීලා අලුතෙන් සමතයක් ඇති කරගන්නේ අර ටික ප්‍රතිස්ථාපනය කරගන්න. හැබැයි කවදා හරි නරකයි. මේ ප්‍රතිස්ථාපනය කරගන්න ගත්ත මේ අදිශීල අදිචිත්ත දේවල් මම කියාගන්න මගේ කියාගන්න මගේ ආත්මය කරගන්න ඉතින් ඒකට හොටු ගෑනතිලා කැහි ගෑණි ගත්තා වගේ නැත්නම් මිරිස් දීලා ඉඟුරු ගත්තා වගේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ අපි ආයෙත් කරලා තියෙන ඇල්ලීමක්. ඒ නිසා මේ එකතු කරන දේවල් කොදීක ගැට ගන්න කරේ තියාන යන්න හෝ සුරේක දාගෙන අතේ බැඳ ගන්න හෝ කරුණුක තැම්පත් කළ වැද වැද ඉන්න නෙවෙයි ගන්නෙ මෙයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඉතින් ඒ වගේ දෙයකට කෙනෙකුට ඒ මේ බලනගේ ලබා ගන්න දේ, උපේන දේ, සම්බ කර ගන්න දේ අනිත්‍ය දුක අනාත්මයි කියන එක ඇහුනොත් උපයන්න සංවේගයක් පහළ වෙන්නේ නැහැ. ඉදිරියට යන්නේ නැහැ. ඒ නිසා ආගම කෙරුවේ නෑ නෑ නෑ සීලේ නම් එහෙම නෑ ඒක ඒක සතරත්ව භද්‍රයි බොහොම හොඳයි. ඒක උඹට දරුවන්ට දෑවැද්දට දෙන්න පුළුවන් ලබන අතටත් ගෙනියන්න පුළුවන් කියලා මේකට අලුත් ඇඳුම් අඳවන්න ගත්තා. අපි මේ ලබන ධර්මමය ඥාණයටත් සියල්ලටම වැඩි හොඳයි ඒක බොහොම හොඳයි කියලා ඒකටත් අනවශ්‍ය ඇඳිල්ලක් අඳන පටන් ගත්තා. මේ සාකච්ඡාවටයි වැඩිම ඇඳිල්ල හඳලා තින්නේ සමතේට. ඉතින් ලබන ලබන කට්ටිය ඒක ඔළුවේ තියාන මම උනුකුසස් අපි අපි බුද්ධ ආගමේ අපි සම්මා දිට්ඨියයි අනික් කට්ටිය මිත්‍යා දිට්ඨියයි කියලා මේ පොදිය කරේ ධානය ගියාට හොඳට භාවනා කරන එකට තියෙනවා ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා කරගෙන ආපු පාපතර ගැඩි අයින් කරන්න මේ හතර අවශ්‍යයි. නමුත් මේ හතර ගන්න මේ හතර නිට්ටිය සුඛ සුභාත්ම නිසා නෙවෙයි. මේකත් අනිත්‍යයි යන්නේ ඒ දැක්ම ඇතිකරන යෝගාචරය ලහක් ගන්නකොටම පටන් අර ගන්නවා මේක විපස්සනා භාවනාවක්. ඒ විපස්සනාවට මේ ගන්නේ සීලය. සීලය නිසා මම උතුම් අනිත්‍ය පහත් කියලා අසත්පුරුෂකම් කරන්න නෙවෙයි. මේ සුත්තමේ ඥානය අපි අරගන්නේ කවදාකවත් ඒක මේ මම ආයනේ වඩන්න මම යට තව කර්ම රැස් කරගන්න එකතු කරන්න නෙවෙයි මේ සාකච්ඡා කරලා කාරණා ඉදිරිපත් කරගන්නෙත් එහෙම කරේ තියාගෙන යන්න නෙවෙයි මේ සමතයෙන් නැත්නම් සමාධියෙන් ගන්නෙත් නෙවෙයි. ඒකට තියෙනවා එතන එතන ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න. ඒ ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න නම් ඒ වගේ තනිච්ච දුකනාත්මය දැක ගැනීමට අවශ්‍ය කරන්නා වූ නැත්නම් ඒ වගේ ඇති හැටි දැක ගන්න අවශ්‍ය කරන්නා වූ මේ විපස්සනාවට ඉඩ තබාගෙන මේ දේශනාවලිය පවත්වන්න පුළුවන් නම් ඒක එතකොට අමුත්තක් තේරෙයි. එහෙම නැත්නම් වෙනසක් තේරෙයි. අපි මෙතෙක් ආපු ගමනේ පොඩි දියුණුවක් ඉස්සරහක් තියෙනවා කිය. ඉතින් ඒ කොටස තමයි අමාරුම හරිය. මොකද අපි දුන්නොත් කොහොල්ල බබල්ලා වගේ අල්ලනවා. මොකಾದ මොකද්ද බදාගත්තා වගේ. ආය අත්හරින්න නෑ අම්ම මුත්තා කිව්වා. ඉතින් ඊට පස්සේ අල්ලගන්න ඇලිල්ල නිසා ඒක ගලවන්න ඔය සාමාන්‍ය දෙකින් කරන්න බෑ. ඒක තමයි අද <coughs> බෞද්ධට ඇදලා තියෙන මේ මූල ධර්මවාදී. අල්ලන ඇල්ලිල්ල <coughs> බුදුහාමුදුරන්ට පිළිච්චයි. ධර්මයටත් පිළිලැජ්ජයි. සංඝයාටත් පිළිලැජ්ජයි. මේක රකින්න ඕන මේක රකින්න ඕන කියලා කැටි පොළු අරගෙන තෝතෝ වරපල කියාගෙන යන තරම් රණ්ඩු කරන මට්ටමට අපි සමාජික වශයෙන් යනවා පෞද්ගලිකවත් යනවා. ඉතින් භාවනා කරන එකකටත් ඔය ප්‍රශ්න එනවා නැතුව නෙවෙයි. නමුත් තේරුම් අරගන්න ඕනේ අපි මේවා එකතු කරගන්නේ මේ සිල් රකින්නේ මේ බණ අහන්නේ මේ ධර්ම සාකච්ඡා කරන්නේ මේ සමාධිය ඇති කරන්නේ. ඒකෙන් ආඩම්බර වෙන්න නෙවෙයි ඒක නොතිබුණා නම් අපිට තියෙන ඊටත් වැඩිය අසුචි වලක්. නරා වලක්. එකෙන් ගොඩ එන්න මේක ඇවිල්ලා. මේකෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම බැරි මේ කටයුතු අපි කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. ඒක අටුවාචාරින් වහන්සේලා විපස්සනා අනුග්‍රහිතයට උපමාවක් පෙන්නනවා. තීපල වගාවක් හරි, කෝපි වගාවක් හරි, ඇපල් වගාවක් හරි මිදි වගාවක් හරි කරන ගොවියා ඒ පැලවවලා තමන්ගෙම පීය දාලා ඒක අනවශ්‍ය අතු කපාදු කරනවා. ගොවියමයි වවන්නේ ගොවියමයි කපන්නේ. ඒක ලෙවල අවශ්‍ය අතු ටික මල් පිපෙන අතු ටික තියාගෙන අර නරකෙව අයින් කළා දානවා. ඒ වගේ මේ විපස්සනාව තින්ගලින් කරන කපාදුව. තමන් මේ කරගෙන ආපු එකේම තමා විහිින්ම ඒකේ තියෙන දියාතු, රොටු වෙච්ච අතු, කොළ වෙච්ච අතු කපලා දානවා. මේක තමයි අමාරු. මේක තමයි මේ තමන්ම හදා වඩා ගත්ත දේ. ඒක අනිත්‍ය වශයෙන් දැකලා දුක් වශයෙන් දැකලා අනාත්ම වශයෙන් දැකලා අයින් කරනවා කියන එක සාමූහිකව කරන්න බෑ. කාටවත් තව කෙනෙකුට කරන්නත් බෑ. ඒ නිසා ඒක හොඳට අවබෝධ කරගත්ත කෙනාට මුලින් ඉඳලම අවබෝධ කරගත්ත එක්කන පේනවා බුදුජාණන් වහන්සේ මේ අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලාත් එක්ක මේ රැස්කිරීමේ කලාවක් නෙවෙයි පුරුදු කරගෙන දෙන්නේ අපිට අස්කිරීමේ කලාවක් අන්නේ අස්කිරීමේ කලාවේදී සීලයත් එක විදියකේ වැඩේ කරනවා සුතේමුත් ඒ වැඩේ කරනවා සාකච්ඡාවෙත් ඒ වැඩේ කරනවා සමතෙමුත් ඇත්තටම යම් ප්‍රමාණයක් කරනවා නමුත් ඒකේ උත්කෘෂ්ඨ කොටස අනත හිතා ගන්න බැරි කොටසක් විපස්සනාදී තමයි වෙන්නේ ඒ නිසා අපි නිතර මතක තියාගන්න ඕනේ මේ භාවනා කරන කෙනාට හැම බණම ගැලපෙන්නේ නැහැ අනිත් පැත්තට ගියදී භාවනා කරන එකනා ඒ නොගැලපෙන බණ ඇහිීම භාවනාවට බාධාවක්. එයා අහන්න ඕන එකට විපස්සනාට ගැලපෙන බණක් මේ ගිනාපු ගැම්ම සීල වශයෙන් සුත වශයෙන් සාකච්ඡා වශයෙන් සමත වශයෙන් ගිනාපු ගැම්ම ඉදිරියට ගෙනියලා තවත් පැන්සල කුල් කරනවා වගේ මේක තියුණු කරන ධර්මද විතරයි අහන්න වටින්නේ. ඉතින් ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මතක් කරලා කියනවා උන්වහන්සේ 1901 ඉපදලා 1992 වෙනකන් ඒ සත වර්ෂයේ දැහැින කාලයක් අත්දකපු යුග පුරුෂෙක් වශයෙන් උන්වහන්සේ කියනවා අද තරම් මේ සිංහල බෞද්ධයා බණහන යුගයක් අම්මා මුත්ත කාලෙවත් තිබුණේ නැහැ කියලා. කවදාවත් නැතරම් ටෙලිවිෂන් කුත් බණ රේඩියෝ කියන බණ හන්දියක් හන්දියක් ගන්න බණ ස්ථානයක් ගන්න බණ කණේ ගහගෙනත් බණ හැමදැනම බණ තුනට රට නරක් වෙන තාලේ බලන්නේ කියලා. මෙච්චර බනහද්දි මේ රට නරක් වෙනවයි කියන්නේ මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. ඒ නිසා අපි මේව ගැන විදිහේම තමන් කරන භාවනා ගැන, තමන්ගේ අර්ථ සිද්ධිය ගැන, අභිවෘද්ධිය ගැන ආන්නේ විදිහට විප්ලවීය වශයෙන් කල්පනා කරන්න පටන් අරගත්තොත් මේ විපස්සනා අනුග්‍රහිතය කියන්නේ මොකද්ද? ඒකට ගැළපෙන බණ මොකද්ද කියලා තේරුම් ගත්ත කියලා කියන්නේ භාවනායේ තැහෙන දුරදී කෙනෙකුට විතරයි ඒක નિරවුල්ව කරගන්න පුළුවන්. අනික් කට්ටිය කාපි රැට්ටෝන් ගෙදර ගියා වගේ මේ සිටිනවට කනවා. කාලා කාලා කාලා තිබුණත් වැඩි ලෙඩ හදා ගන්න. Taman දන්නේ මේ දේ ප්‍රත්‍යය මේක අප්‍රත්‍යය දන්නේ නිකන් දෙරි නිසා කනවා. එහෙම එකක් මේකේ කරන්න බෑ මේකේ හරියට දැනගෙන කරන්න ඕනේ. ඒ වැරදිලා කෑවට ප්‍රශ්නකුත් නැහැ. ඒක වැරදිව දැනගන්න ඕන. එතකොට ඒකත් බේතක් වෙනවා. මේක එහෙම නෙවෙයි. දිගටම යන්න පටන් ගත්තාම ඉතින් ඒක නිසා මේකෙදී ඒ බණ එහිම බණ දෙසීම අතර බොහොම ඓන්ද්‍රිය සම්බන්ධකමක් තියෙනවා. මේ කරන වැඩේ වැඩේට ගැලපෙන විදිහට යන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ගොඩක් වෙලාවට මේ වැඩමුළු වලට කෙලින්ම සරුවචනාංශයේ දේශනා කරපු සූත්‍රයක් ගන්නවා. සංග්‍රහ පොත් හෝ අටුවා කතාවල් වල තියෙනවා අපි දැනගෙන ඒක ගන්නවා මිසක් ගන්න කෙලින්ම සූත්‍ර දේශනා. ඒකේ උඟක් අඩුයි. ඔය මේ ආලවට්ටම් දාලා තියෙනවා. අනවශ්‍ය විස්තර පටලවිලි නෑ. පටල හැබැයි තේරුම් ගන්න අමාරුයි. මොකද ඒ ආලවට්ටම් දාන කට්ටිය කරන්න හදන අපිට තේරෙන්නේ නැති එකට ඒගොල්ලෝ ජැක් ගන්න හදනවා. අර කැල්ල මේ කැල්ල දාලා. දාපු ගමන් ඒක හොඳ අතරයයිද නරක අතරයයිද දන්නේ නෑ. නමුත් තමන්ගේ සීලයත් එක්ක ගලපලා නිතරම බලන්න. තමන්ගේ සුතමේ ඥාන යම් ප්‍රමාණයක් තියෙනවනේ ඒකේ බහලාලා බලන්න මේ අලුතින් ඉගෙන ගන්න දේවල් මෙතෙක් ඉගෙන ගත්ත ඒවාත් එක සම්පූර්ණ හුරස් වෙනවද නැත්නම් ගැලපෙනවද කියලා. ඒක සාකච්ඡා කරනකොට කොහොමද මේක මේ අනුග්‍රහයක් වෙන්නේ කියන එක අපි සාකච්ඡා කරන්න ඕනේ. ඔක මේ තමන්ට ඒ සමතය පිළිබඳව බණීදී සඳහන් වෙන කොටස් අත්දකින්න පුළුවන්ද? ඒ අත්දකින්න එක තමයි කරදරයක් වරක් වෙන්නේ නැති වෙන විදිහට ඒකේ තනිච්ච දුක අනාත්ම බලන විදිහකට මගේ මානසිකත්වයේ කල්පනා වර්ධනයක් වෙනවද ඒ වගේම මේ විපස්සනා කරනකොට අපි මෙතෙක් කල දැකගෙන තියෙන දේවල් දිහා අලුතෙන් බලන්න ඒ දැක්මන දේ වැරදි නිසානේ අපි යම් ආකාරයක මිත්‍යාදී ටික පැටලලා හිටියේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක දන්නවනම් ඒක හදන්න පුළුවන්. හැබැයි ඒකේ නා කියනෝ නෑ නෑ මම ඉන්නේ හරි තැන කියලා. ඒ ඉතින් කියනවා ඒකට පිට කර වෙනවයි කියලා කොහොමඩක්වත් හදන්න බෑ. ඒ නිසා මේ හැම කෙනෙක්ම විපස්සනා අනුග්‍රහිත කරනකොට අපි ආධුනිකයන් විදියට ආධිකම්මික විපස්සකයන් විදියට නවකයන් විදියටයි කටයුතු කරන එක්කෙනෙකුට වැඩි එක්කෙනෙක් හොඳයි උසස්. අරයට මෙයා කියලා දෙන කතාවක් නෑ. අපි මේ එකම ශබ්‍රක්‍මචාරින් වහන්සේලා විදියට සමගිව භ්‍රක්‍මචර්ය රකින්නන් විදියට කටයුතු කරනවා මිසක් මේ කෙනෙක්ගේ ආශිර්වාදය තව කෙනෙකුට දෙනවා වගේ ගුඪ ධර්මයක් මේකේ නැහැ. අනේ ඒ ආකල්පේ එනවනම් ඒ ආකල්පයට බුදුචානන්සේ සඳහන් කරන්නේ සමග්ගාණං තපෝසුකෝ. තපසමාරුයි මුසීලු දිනාම සමගිය කරනවා නම් එක්සිට් කරනවා නම් ඒක හරිම විනෝදාංශයක් වෙනවා. ඒ නිසා අපි සාමූහික වශයෙන් කළ යුතු වගකීම් ඒකට ආචාර ධර්ම කියලා පොතේ සඳහන් වෙනවා. අන්නේ ආචාර ධර්ම පිළිබඳව ඇති වෙන වෙනසෙන් තමයි බලලා කියන්න පුළුවන් මේ වෙනසට මේක දියුණුවක් වෙනවාද කියලා. එහෙම නැතුව මේ ආචාර ධර්ම වල වෙනසක් වෙන්නේ නැතුව මේ හුදු පරියන්කයක් උඩ ඉඳගෙන විපස්සනා කිරීමෙන් පමණක් නේ මම දකින්න පුළුවන් කියලා කියනවනම් ඒක කවදාකවත් පැතිරෙන ධර්මයක් නෙවෙයි. ඒක මේ ඔපරේෂන් තියටර් එක කරන එකක් වගේ වෙනවා. නෑ මේ බුදුහාමුදුරේ දේශනා කරපු එක පරියන්කයකට ගිහිල්ලා කුෂන් එකක් උඩින් යන නොකර නොකර නොකරත් බෑ කරන්නත් ඕන. ඒක ආයතනයක් සමාජයේට ඉදිනදා කටයුතු වලට පෞල් ජීවිතයට භාවනා නොකරන කරන්නන් අතර අනිකුත් අහගන්තරන් අතර කිසි ප්‍රශ්නයක් ඇති කළ යුතු නැහැ. අන්න එහෙමනම් කියන්න බලන්න මේ ගමන හොඳ සෞඛ්‍ය සම්පන්නව වැඩෙනවා කියලා. සාමාන්‍ය නිකන් හිතා ගන්න පුළුවන් මේ භාවනා කරලා හෝ දැනුමක් ලැබෙනකොට ප්‍රශ්නයක් ඇති වෙලා නම් ඒකට භාවනාව කියන්නත් එපා දැනුම කියන්නත් එපා මොකද භාවනාව හෝ දැනුමකින් ප්‍රශ්න ඇති කරන්නේ ප්‍රශ්නේ උත්තරය ඇති කරන්නේ